ක්‍රියාත්මක ආනන්දේ මුසු රසාලිත් ගීතකතුව ජනරංජනගේ ජනරංජනගේ ජනරංජනගේ ඔබ වෙත ඉදිරිපත් කරන්නේ ජේෂ්ඨ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාර රටේ પરම්පරා තුනක සංගීත රසිකයින් මොසපත් කළ ගායන වේදිකෙක් 89 වෙනි ජන්මදිනය සමරා තවමත් අප අතර සිටීම අපේ වාසනාවක් කියලා මට හිතෙනවා. අපේ රටේ પરම්පරා තුනක රසිකයින් වශීකృత කළ මේ ගායකයා වෛද්‍යවරයෙකු හැටියට තමන්ගේ සේවය අද ඉටු කරමින් ගායන ලෝකේ රසිකය රසිකාවන් අතර ජනප්‍රිය භාවයක් රඳාගෙන සිටිනවා. මට හිතෙන්නේ මේ ජනප්‍රියත්වය කොහොමද යුග යුග එක දිගට එක ලෙසම පවත්වාගෙන ඉන්නේ. එහි පදනම නම් ඔහුගේ සංගීත ඥානයත් ඔහුගේ ගායන කෞශල්‍යයත් මිස අන් කවර හෝ හාස්කමක් නෙවෙයි. මා තෝරගත්ත ප්‍රථම ගීතය අහනකොටම සීපත් වෙයි මේ ගායකයා කවුද කියලා. අපේ සවන්පත් අතරට අදත් ගුවනින් එන මේ ගායකයා කවුද? මම ඔහුගේ නම නොකිය ඔහුගේ ගීතයකින් ඔහු හඳුනා ගන්නට ඉඩ දෙනවා. මේවා මාද තෝරගත්ත පළමු ගීතය. Thank you. වෛද්‍යසේකර මහනුවර යහපත් ඉන්දියාගේ කන්‍යාරාමයෙන් මූලික අධ්‍යාපනය ලැබලා මහනුවර කිංස් විද්‍යාලයට යනවා. උසස් අධ්‍යාපනය ලබන්නේ. හැබැයි ඔහුට එහිදී හදාරන්නට ලැබෙන්නේ Taman ප්‍රියකල සෞන්දර්ය විෂයන් අතුරින් බටහිර සංගීතය. හැබැයි ඔහුගේ හිත හැම වෙලාවෙම ඇදී ගියේ පෙරදිග සංගීතයට. මේ නිසා ඔහු පාසලේ බටහිර සංගීතය හැදෑරීම සමග මහනුවර සංගීතඥ එම්.ජී. සුගතදාසයන්ගේ සරසවි කලායතනයට බැඳෙනවා. එෙහිදී සංගීතය හදාරලා, පෙරදිග සංගීතය හදාරලා, එස්රාජ්, වයලින් ආදී වාද්‍ය භාණ්ඩ වාදනය කරන්න පුරුදු වෙනවා. මේ නිසා පෙරදිග සංගීතයට යොමු වුණු ඔහු කොළඹ පෙම්බ්‍රොක් විද්‍යාලයට අධ්‍යාපනයට ලාවට පස්සේ එහිදී ඔහුට හම්බ වෙනවා තවත් මිතුරෙක් ඔහුට සංගීතය වැඩිදුරටත් ඉගෙන ගන්න. ඒ තමයි ටියුඩර් කන්දනාරච්චි. 1953 දී පණ්ඩිත රතන්ජංකර් පඬිතුමාගේ පරීක්ෂණයට ඉදිරිපත් වෙන්නේ ඔහු 15 හැවිරිදි ශිෂ්‍යයෙක් හැටියට. මේ තරුණයා දේවානන්ද වෛද්‍යසේකර නැමැති නවයෝවුන් තරුණයා. ගුවන්විදුලියට සම්බන්ධ වෙමින් Taman අභිලාෂය ඉටු කරගනිමින් ගායකයෙකු බවට පත් වෙන්න ගුවන්විදුලිය තමයි ඔහුට හිමිමඟ නම් කරන්නේ. ගුවන්විදුලියේ ගීත නාටකවලට පීඩන්සන් සිල්වාගේ සම්බන්ධයෙන් ලැබීම නිසා ඔහු අර කැමැත්තෙන් හිටපු ඔහුගේ ප්‍රියතම සංගීත ආරේ ගීත ගායනා කිරීමට අවස්ථාව ඔහුට උදා වෙනවා. ඒ යුගයේ ගායනා කරපු තවත් ඉමිහිරි නොමැරෙන ගීතයක් තමයි මේ. Thank you. वीणा सेवी පායසිනාතේ ඔබ ගිනුනේ පුදා පංචශ්‍රේණී ගායකයෙකු හිටියට තේරුණු දේවානන්ද වෛද්‍යසේකර, පී දාර්ශනික සිල්වා, එඩ්වින් සමරදිවාකර වගේ මහා සංගීතවේදීන් සමග ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ වගේ මහා සාහිත්‍යදරයන්ගේ රචනා කළ ගීත නාටකවලට ගීත ගැයීමේ අවස්ථාව ලැබෙනවා. ඔහු සමග ඉන්ද්‍රාණි විජේවණ්ණාර, වජිරා බාලසූරිය, ප්‍රිම්රෝස් ජයසිංහ, දයාරත්න රණතුංග, අමරා රණතුංග, මිල්ටන් ලියනගේ, පියසිරි විජේරත්න වැනි ගායක ගායිකාවන් මේ ගීත නාටක වලට ඔහු සමග හවුල් වෙනවා. ඊළඟට මේ තම තෝරගත්තේ තවත් එවැනිම ගීතයක් ඒ කාලේ ගායනා කරපු. හැබැයි මට හිතෙනවා ඊට කලින් අපි අහන එක හොඳයි. ඔහු සිනමා සංගීතයට, චිත්‍රපට ගීත ගායනයට හවුල් වෙන්නේ එකම එක චිත්‍රපටයකට. ඒ චිත්‍රපටය තමයි ජී.ඩී.එල්. පෙරේරා කලාපෙළ වෙනුවෙන් නිර්මාණය කළ සාමා චිත්‍රපටය. ඊටාම විශිෂ්ට ගීත රචකයෙක් වන ස්වර්ණශ්‍රී බණ්ඩාර මේ සාමා චිත්‍රපටයට ලියන ගීතය ගායනා කිරීමේ අවස්ථාව ඔහුට ලැබෙනවා. ඔහුම තනුව නිර්මාණය කරමින් ඒ චිත්‍රපටයට ඔහු මේ ගීතය ගායනා කරනවා. ඊට පසුව තවත් එක චිත්‍රපටයකට පමණයි ඔහු ගායනයෙන් හවුලුනේ. මේ ගීතය සිනමා වංශ කතාවේ විශිෂ්ට ගීතයක් හැටියට සම්පූර්ණ වන ගීතයක්. සාමා චිත්‍රපටයේ මේ ගීතය රචනා කළේ ස්වර්ණශ්‍රී බණ්ඩාර දේවානන්ද වෛද්‍යසේකර තමන්ගේම තනුවකට මේ ගීතය ගායනා කළා. යුග යුග ජනප්‍රියතාව රඳවාගෙන සිටින එහෙත් කිසිසේත්ම ජනප්‍රියතාව රැක ගැනීමට අවරසිකත්වය කරා නැඹුරු නොවුණු මේ විශිෂ්ට ගායකයා දේවානන්ද වෛද්‍යසේකර අතීතයේ ගායනා කළ ගීතයකින්ම මේ වැඩසටහන කෙලවර කිරීමත් සුදුසුයයි මා අදහස් කළේ ඒ පැරණි මිහිරියාව වර්තමානයේත් එලෙසම ලබා දිය යුතුයයි මට හැඟුණු නිසා මහාචාර්ය පණ්ඩිත රතනජංකර් ලංකාවට ඇවිල්ලා ශිල්පීන් වර්ග කිරීමේ අවස්ථාවට සහභාගී වෙද්දී එතුමා කළ දේශනය අපට අපේ ජනගීය ජනශ්‍රුතිය ඇසුරින් අපට ජාතික සංගීතයක් නිර්මාණය කරගත හැකි බව පෙන්වා දීමෙන් පසුව බොහෝ අය අපේ ජනගී ජනකවි ඇසුරින් විශේෂයෙන් මඩවල රත්නායක වැනි අය අත්හදා බලමින් අපේ පැරණි යන ජීවල ඡන්දසට රචනා කළා. මේ රචනා කළ ගීත සම්භාරයක් අද තුඩ තුඩ රැව් පිළිරැව් දෙමින් අපේ රසිකයින් අතර රැඳී පවතිනවා. මේ යුගයේ ගායනා කරපු තවත් විශිෂ්ට ගීතයක් කරුණාතා බේසේකරයන් ජවන්ත පයිසේකරට ලියා දුන්න ඒ ජනාරේ ගීතයකින්ම තමයි අද දේවානන්ද වෛද්‍යසේකර වෙනුවෙන් නිර්මාණය කළ මේ වැඩසටහන මම අවසන් කරන්න කල්පනා කරේ. මොකද මැනිකේ තවම යන්නේ කියන මේ ගීතය මම හිතන්නේ එදා වගේම අදත් එකසේ ජනප්‍රිය ඉතාම විශිෂ්ට ගීතයක්. අපි දේවානන්ද වෛද්‍යසේකර මේ ගායන වේදිකාට චිරංජයතුයි ප්‍රාර්ථනා කරමින් මේ ගීතය අහමු මොකද මැනිකේ අනික යන්නේ මම හිතන්නේ මේ ගීතය ශ්‍රවණය කරමින් අපට ඔබෙන් සමුගන්නට සිද්ධ වෙනවා අනිත්‍යයන් නාමනේ ප්‍රිය පිටුව ජනරංජනගේ ජනරංජනගේ ජනරංජනගේ ප්‍රශ්නලිත් ගීත එකතුව අද ඔබ වෙත ඉදිරිපත් කරේ ජේෂ්ඨ මාධ්‍යවේදී තිරසරත්න කුරුවිට බණ්ඩාර ජනරංජනගේ නිෂ්පාදනය ප්‍රියන්තනී ගමගේ හම්පත් Yeah. <laughs>